ඊළඟට ස්වාමීන් වහන්සේ මට ඒකට අතුරු ප්‍රශ්නයක් අහන්න කැමති. දැන් අපි මහා සෑය හෝ වෙනත් සෑයක් බොහෝ විට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිරිච්ච දෙයක් නේද? ඒ කියන්නේ අපි අපි මොනවා හරි මහා සෑයට හෝ වෙනත් බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කළ තියෙන සෑයකට පූජා කරනවා කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් හැටියට අපිට සලකන්න පුළුවන් නේද හම්දුනේ? සලකන්න පුළුවන්. එතකොට දැන් ඇත්තටම පෞද්ගලිකව අපි පූජා කරනකොට ගොඩක් දේවල් අපි බෝධිය ළඟ පූජා කළත්, චෛත්‍ය ළඟ පූජා කළත්, බුදු පිළිමේ ළඟ පූජා කළත්, ධාතු කරඬුව ළඟ පූජා කළත් අපි ගොඩක් වෙලාවට අපේ හිත සකස ගන්න උත්සාහ කරන්නේ බුදුහාමුදුරුව. බුදුරජාණන් වහන්සේගේ මේ මේ ගුණ තිබුණා. ඒක පූජා කරන්නේ කොතනද කියන එක නෙමෙයි. පහන පූජා කරනවා නම් මේකෙන් අඳුර දුර ආලෝකය මතුවෙනවා. තථාගතයන් වහන්සේ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කළා. ප්‍රඥාව නැමැති ආලෝකයෙන් මතු කළා. ලෝකයෙන් මනමින් අවබෝධ කළා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව වෙනුවෙන් මේ ප්‍රදීපාලෝකේ පූජා කරන මේ කුසල බලයෙන් මගේ సంతානයේ ප්‍රඥාව අවදි මලක් කියලා කියන්නේ සුගන්ධය, වර්ණය සහ සූර්යාලෝකයෙන් විකසිත වුණු දෙවි මිනිසුන්ට ප්‍රේමනාප දෙයක්. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ සීල සුගන්ධය, ಗುಣ වර්ණය ප්‍රඥාවෙන් මනස විකසිත වූ ආකාරය දහම් දෙසර අන් අයගේ ප්‍රඥාව විකසිත කළ ආකාරය උන්වහන්සේගේ චරිතය දෙවි මිනිසුන්ට ප්‍රියමනාපයි ඒ ಗುಣ ටික සිහි කරලා මල් ටික පූජා කරලා ඒ කුසල බලයෙන් මගේ චිත්තසංතානයේ සීලය අවදි කරගන්න ගුණය අවදි කරගන්න ප්‍රඥාවෙන් මනස විකසිත කරගන්න නිවන් අවබෝධ කරන තෙක් දෙවි මිනිසුන්ට ප්‍රියමනාප ජීවිතයක් ගත කරන්න මේ කුසලයේ හේතු වෙනවා එතකොට එතන තෘෂ්ණාව නෙමෙයි එතන ಗುಣගරුක භාවය ඇති කරගෙන ඒ ගුණය තමන් තුළ ජනිත කරගෙන තමන්ටත් ලෝකෙටත් යහපතක් කරන. ඒතර මන මට මේ පින වැඩි කරගෙන මට සැප වැඩි කරගන්න කියන කතාවක් නෙමෙයි. එතකොට ඒවා ඒවා ඥාන සංප්‍රයුක්තව ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රාර්ථනා කිරීම වලදක් නෙමෙයි ඒක ඥාන සංප්‍රයුක්තව නිකන් ඉන්ද්‍රිය පිනවලා සසරේ අතරමං වෙන්න නෙමෙයි. නිවන් දැකීම සඳහා ඒක උපයෝගී කරගන්නේ කොහොමද? ඒක දැනගෙන ඕනේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ වගේම ඒ බුදුහාමුදුරුවෝ සිහි කරලා පූජා කරනවා වගේම අපි ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා නම් ඒක කරන්න එතන භූමියේ සහ ද්‍රව්‍යමය වශයෙන් විශේෂත්වයක් තියෙනවා. ඒ ජයශ්‍රී මහ බෝධිය කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච දවසේ උපකාර කළ උන්වහන්සේගේ රශ්මිය උන්වහන්සේගේ චිත්ත ශක්තිය කාවැදුණු ප්‍රධාන බෝධීන් වහන්සේගේ ශාඛාවක්. එතකොට ඒ ගුණය අන්නේ ගහක් අන්නේ වෘක්ෂයකට වඩා එහි තියෙනවා. අන්නේ බෝධියකට වඩා එහි තියෙනවා. ඊළඟට මේ භූමිය තථාගතයන් වහන්සේගේ ස්පර්ශය ලැබූ භූමියක් මහරහතන් වහන්සේලා ස්පර්ශ කළ භූමියක්. එතන වෙන තැනකට වඩා භෞතික ශක්තියක් තියෙනවා. මනස සුවපත් කරන්න ආධ්‍යාත්මික ගුණ වඩන්න. රුවන්වැලිසෑය කියලා කියන්නේ මේ මුළු මහත් විශ්වයේ තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේලා වැඩිපුරම තියෙන තැන. දෙව්ලෝ බබලෝවත් එච්චර ප්‍රමාණයක් එක තැනක නැහැ. එතකොට බුදුහාමුදුරුව වැඩ වැඩම කරලා සමවත්සුයෙන් වැඩ හිටපු තැන. ඒ නිසා එහි භෞතික වශයෙන් සහ භූමි වශයෙන් ශක්ති වශයෙන් එතන මනස සංසුන් කරන්න ආධ්‍යාත්මික ගුණ වඩන්න තියෙන විශේෂයක් තියෙනවා. ඒකත් අපි හඳුනා ගන්නවා. ඒක හඳුනාගෙන එතන ගෞරවයෙන් පවතින්න ඕන. ඒ ශක්තිය පිළිබඳ අපේ මනස අවදි කරන්න ඕන. ඒ ගැන ප්‍රසාදය ඇති කරගන්න ඕන. එතකොට ඒ ඒ ශක්තිය අපේ කය සිත සුවපත් කරලා අපේ ආධ්‍යාත්මය දියුණු කරන්න යම් සහයෝගයක් වෙනවා. ඒක භෞතික වශයෙන් අපට ලැබෙන යම් සහයෝගයක්. අර මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් අපි කොතන පූජා කළත් බුදුරජාණන් වහන්සේගේ ගුණයටයි පූජා කරන්නේ. චෛත්‍යයටවත් බෝධියටවත් කියන කතාවට වඩා. චෛත්‍යයට බෝධියට කරන්න ඕන අපි ගරු කිරීම. ඒකට මේ වතාවත් කිරීම. ඒ ඒ ගෞරවනීය ආකාරයෙන් හැසිරෙන එක. ගෞරවනීය ආකාරයෙන් සම්මාන සත්කාර කරන එක. ඒ ටික කරන්න ඕන. හැබැයි අපි මොනව සිහි කරලාද කරන්නේ බුදුහාරගේ ගුණය සිහි කරලා. ඉතින් ඒවා හරියට තේරුම් ගත්තොත් තමයි අපිට නිවැරදිව බුද්ධ පූජාවක් උනත් කරන්න පුළුවන්. නැත්නම් ඉතින් අවිචාරවත්ව තමයි ගොඩක් කෙරෙන්නේ.